බුද්ධ සම්පන්න පින්වත්නි මේ පින්වත් අයට මතක ඇති අප මුලදී ප්‍රකාශ කළා අප මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ අපේ సంతාන තුළ තියෙන කෙලෙස් ධර්මයන් නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කිරීමට කිරීම බව. ඒ සඳහා අපි එක් ආකාරයකින් හික්මෙන්නට ඕන සංවර වන්නට ඕන. ඒ සංවර වීම අතරින් අපි මේ දක්වා ප්‍රකාශ කළේ සීල සංවරයත් ඊටම අනුයුක්ත වූ ඉන්ද්‍රිය සංවරයත් ඊට පසුව සති සංවරය සහ කාන්තිය හේවස් ශාන්තිය විවිය කියන ඉතිරි සංවර ගැනයි අප ප්‍රකාශ කළේ මේ දක්වාම අද අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ඥාන සංවරය පිළිබඳවයි. හැබැයි මේක නම් ඉතින් අර කලින් ඒවා වගේ නෙවෙයි ටිකක් ගැඹුරු වන්නට පුළුවන් දේශනාවක්. ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මයේ ගෝචර වන්නේ. ප්‍රඥාව අඩු අයට නම් නෙවෙයි. මේ කියපුව සංවර වීම ඉතාම අවශ්‍ය වෙනවා අපේ ක්ලේශ ප්‍රහාණය සඳහා. ඒ හික්මෙන ආකාරයෙන් අප භවනාව කියලා කතා කරන්නේ ඉතින් හික්මෙන ආකාරයටයි. එතකොට අපි එකම අපට හමුවන ඕනම අරමුණක් තුලදී බොහෝ විට මේ හික්මීම් පහෙන් කවර ආකාරයකින් හෝ අපට සංවර වන්නට පුළුවන් වෙනවා. අප උදාහරණයක් අරගෙන කිව්වොත් <coughs> මේ කතාව මේ අයට පැහැදිලිව තේරුම් ගන්නට හැකි වෙනු ඇති. අපි හිතමු කවුරු හරි අපට දෝෂ ආරෝපණය කරනවා අපට වඩා දුර්වල කෙනෙක් කියලා. ඒ කියන්නේ අප ශක්තිමත් වැඩි උන්ට ඕන නම් පහර දීමට හෝ එහෙම නැත්නම් ප්‍රති වචන ප්‍රකාශ කිරීමට හෝ අප ශක්තිමත්. එවැනි දුර්වල කෙනෙක් අපට දෝෂාරෝපණය කරනවා බණිනවා. මෙහිදී ඉන්ද්‍රිය සංවරය සීල සංවරය අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. සීලයක පිළිහිදලා සිටින කෙනෙක් දැන් මේ පින්වත් අය පරිසාවාචා වේරමණී සම්පප්පලාපා සමාධියන් කියලා තියෙනවා. කාන්තාව වාචා වේරමණී සික්ඛාපද සමාදියානට. එතකොට මේ පරුස වචනයන්ගෙන් වෙන්වීමේ ශික්ෂාපදයක් ආරක්ෂා කරනවා. මේක සිහිපත් කරලා මම මේ ශික්ෂාපදය සමාදන් වෙලා තියෙනවා. ඒක නිසා මම පරුස වචන කීමෙන් වළකිනවායි කියලා සංවර වෙන්නට පුළුවන් කෙනෙකුට. තවත් කෙනෙකුට මෙතන කා සංවර, වචී සංවර, මනෝ සංවර කියලා සංවර තුනක් තියෙනවා. මගේ වචනේ සංවර කරගන්නට ඕනේ කියලා හිතලා ඒකට ප්‍රතිවචනයක් කියන්නේ නැතුව දෝෂාරෝපණය කරන්නේ නැතුව අපට සංවර වන්නට පුළුවන්. මේ අවස්ථා දෙකේදීම අපට විශාල කුසලයක් අත්පත් වෙනවා. විශේෂයෙන්ම විරතිය ප්‍රධාන වූ විරතිය කියන්නේ වෙන්වීම කියන එක. අකුසලයන්ගෙන් ඈත් වීම. ඒ අකුසලයන්ගෙන් ඈත් වීමේ ක්‍රියාවලිය තුළදී විරුද්ධ චෛතසිකය කියන චෛතසික ධර්මයේ තමයි ප්‍රමුඛ වන්නේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ. තවත් කෙනෙකුට අවශ්‍ය නම් සති සංවරයේ මේ අවස්ථාවේදී හික්මෙන්නට පුළුවන්. අර ඇසෙන ශබ්දයේ දෙස සිතින් බලාගෙන ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියා සිහිපත් කරනවා. නැත්නම් ඒක දැනෙන ආකාරය, හිතට වැටෙන ආකාරය හිතාගෙන දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා නැත්නම් සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනවා මේ කවදාකාරයෙන් මෙනෙහි කළත් එහිදී අපේ සතිය පිහිටනවා ප්‍රමුඛ වන්නේ සති කියන චෛතසික ධර්මය. එහිදී අපේ සිතට කුසල තමයි ඇතිවන්නේ ප්‍රධාන වශයෙන් සතිය සෑම කුසලයකම යෙදෙන ධර්මයක්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් කරන්නට පුළුවන් ඉවසීම අර කෙනෙක් බන්නකොට ඉවසනවා ඉවසනවා ඉවසනවා මම ඉවසමි ඉවසමි ඉවසමි කියලා සංවරවන්නට පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් මාර්ගීය සතිය ප්‍රකාශ කළ පරිදි වීර්ය සංවරයෙන් සංවර වීමට වීර්ය සංවරයේ විස්තර කරන අපි කියවා උපන් කුසල ධර්ම අකුසල ධර්ම නීපදීමට උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීමට නෝපන් අකුසල ධර්ම නූපදීමටත් උත්සාහ ගන්නවා. මෙහිදී අපේ සිත් තුළ නූපන්න අකුසල ධර්ම උපදින්නට යනවා සමහරට උපදීගෙන එනවා අකුසල ධර්ම. මේක දීර්ඝය ඇති කරගෙන නෑ නෑ මේ කුසල් අකුසල වලට ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ කියලා විගලයෙන් අපේ සිත සංවර කරගන්නට හික්මවා ගන්නට අපිට පුළුවන් වෙනවා. මේ සෑම අවස්ථාවකදීටම වඩා ඊ타මත්ම සුදුසු වන්නේ ප්‍රබල වශයෙන් අපේ සිත් තුළ කුසල් ජනිත වන්නේ ඥාන සංවරය තුළින් සංවර වීමයි. ඇත්ත වශයෙන්ම මේ ඥාන සංවරය තමයි විදර්ශනා භාවනාව කියන්නේ. ඒක හැබැයි හැම දිනාටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රඥාව අධික කෙනෙකුට පමණයි ඒක කරන්නට පුළුවන් වන්නේ. සාමාන්‍යයෙන් ඥාන සංවරය සෑම කෙනෙකුටම වගේ සුළු වශයෙන් කරන්නට පුළුවන්. ඒ ඥානය කියන එක තමයි බුදු පියාණන් වහන්සේ විමර්ශා ඉද්ධිපාද කියලා වදාළේ ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ප්‍රඥා බල කියලා ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා සම්මා දිට්ඨිය කියලා වදාළේ. සාමාන්‍ය වශයෙන් ඥාන සංවරයෙන් සංවර වෙන පුද්ගලයා විසින් කළ යුත්තේ අත්‍යවික්‍රේ කුසල අකුසල ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා හේනප්පණීතා ධම්මා මහණෙනි මේ කුසල් ධම් තියෙනවා අකුසල් ධම් තිබෙනවා සාවජ්‍ය අනවජ්‍ය වැරදි සහිත ධර්ම තියෙනවා නිවැරදි වූ ධර්ම තියෙනවා හීනප්පණීතා ධම්මා හීන වූ ධර්ම තියෙනවා ප්‍රණීත වූ ධර්ම දෙක තියෙනවා මේ හීන වූ ධර්ම හීන වශයෙන් උත් ඒ වගේම වැරදි වූ ධර්ම වැරදි වශයෙන් උත් අකුසල ධර්ම අකුසල වශයෙන් උත් අපට අවබෝධ කරගන්න පුළුවන් වන්නේ ප්‍රඥාව තුළින් එහි අනිත් පැත්ත එලෙසයි කුසල් ප්‍රණීත ධර්ම සහ හීන ප්‍රනීත කුසල් අකුසල් වැරදි නිවැරදි ධර්ම කියන්නේ. මෙහිදී යම් අපිට අර උදාහරණයම ගත්තොත් කෙනෙක් බණනකොට සාමාන්‍යයෙන් ඥාන සංවරයෙන් සංවර වෙන පුද්ගලයා මගේ සිත තුළ අකුසලයක් ඇති වෙනවා අකුසලයක් ඇති වෙනවා අකුසලයක් ඇති වෙනවා කියලා මෙනෙහි කරලා ඒ අකුසලයේ ඇති නොවීමට ඉඩ දෙන්නට ඇති නොවීමට ඉඩ සලස්වනවා නැත්නම් මේ හීනපනීත ධර්ම මේ ඇතුනේ ප්‍රනීත ධර්මයක් නෙවෙයි හීන ධර්මයක් පහත් ධර්මයක් අකුසල් ධර්මයක් ප්‍රනීත ධර්මයක් නෙවෙයි කියලා හිතලා ඒ හීනපනීත භාවය දැනගෙන අපිට ඉන්වත් වැළකෙන්නට පුළුවන්. තමත් කෙනෙකුට පුළුවන් සාවජ්ජාන වජ්‍ය ධර්ම. සා මේක වැරදි සහිත ධර්මයක්, නිවැරදි ධර්මයක් නෙවෙයි. එම නිසා මේකෙන් වළකින්නට ඕනේ කියලා ඒ වැරදි සහිත අකුසල චේතනාවන්ගෙන් අපට විනිමුක්ත වන්නට පුළුවන් වෙනවා. මේක සාමාන්‍යයෙන් කාටත් කරන්නට පුළුවන් ඥාන සංවරය ක්‍රියාත්මක කරනකොට. මෙයින් එහාට කියන කොටස් නම් එසේ සෑම දිනාටම ක්‍රියාත්මක කළ හැකි ධර්ම නෙවෙයි. විශේෂයෙන්ම මෙහිදී තමයි අපේ ප්‍රඥාව වැඩ කරන්නේ මෙහිදී තමයි අපිට අපට හමුවන සෑම අරමුණු වලම යථා සත්‍යය අවබෝධ කරගන්නට හැකිවන්නේ. අපි මේ සංසාරයේ මේ දක්වා ගමන් කළේ මේ දුකින් දුකටම අපි පාත්තුනේ අන් කිසිවක්ම නිසා නෙවෙයි අපේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට හමුවන රූප ශබ්ද ආදී අරමුණු කෙරෙහි අපි මුලා වුණ නිසා අරමුණෙහි මුලා වෙලා ඒ අරමුණෙහි මුලාගෙන් ස්වરૂපය නිසා අපිට ඒ අරමුණෙහි වැරදි ආකාරයෙන් අපි ඒවා අරමුණු ගත් නිසා අපේ සංස්කාර කුසල සංස්කාර ජනිත කරගත් නිසා සසර සතරට අපි ගමන් කරන්නේ. ඉදිරියටත් මේ අරමුණ මුල් අරමුණ වල තියෙන මුලාව අපිට අයින් කරගන්නට බැරි වුණා නම් දිගින් දිගටම සංසාරයේම ගමන් කරන්නට සිදු වෙනවා. දුකටම පත්වන්නට සිදු වෙනවා. මේ අරමුණු මුලාව නැති වෙන ආකාරයෙන් මෙනෙහි කරලා අරමුණේ තත්පරිදි යථා පරිදි දැනගෙන මුලා නොවී සිටීමයි ඥාන සංවරයේ සිටී තුළින් සිදුවිය යුත්තේ. අපි බොහෝ වෙලාවට මේකට කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියලා අරමුණේ මුලාවන එකට. අරමුණේ මුලා නොවී කටයුතු කිරීමට කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවායි කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ සත්තකතමෝ යෝනිසෝ මනස්කාරෝ මොකද්ද මේ යෝනිසෝ මනස්කාරය කියන්නේ? අනිච්චේ අනිච්ඡන්තේ දුක්ඛේ දුක්ඛන්තේ අනත්තනි අනත්තාකේ අසුභේ අසුභන්තේ යෝනිසෝ මනසිකාරෝ පතමනසිකාරෝ සත්‍යා පටික්ඛෝලේනවා චිත්තස්ස ආවට්ඨනා අංවා වට්ඨනා අභෝගෝ සමන්නාහාරෝ මනසිකාරෝ අයම් මුච්චතේ යෝනිසෝ මනසිකාරෝ මෙහෙමයි බුදු පියාණන් වහන්සේ විභංගයේ ඒ විස්තර වශයෙන් ප්‍රකාශ කළේ. අපේ යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් අරමුණු දෙස බලන්න ඕන. කොහොමද? අනිච්චේ අනිච්ඡන්ති දුක්ඛේ දුක්ඛන්ති අනාත්තං අනාත්තාති අසුභේ අසුභන්ති අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දුක් දේ දුක් වශයෙන් අනාත්ම දේ අනාත්ම වශයෙන් අසුභ දේ අසුභ වශයෙන් අපි බලන්න ඕන. එහෙම බලනකොට ඒක තමයි යෝනිසෝ මනසිකාරය පත මනසිකාරය කියලා කියන්නේ. නිවැරදි පත කියන්නේ නිවැරදි මාර්ගය කියන එක. වැරදි මාර්ගයට නෙවෙයි. අයෝනිසෝ මනස්කාරය නෙවෙයි. මෙන්න මේ විදිහට අපි අරමුණේ මුලා නොවි අපට හමු වෙන අරමුණු හමු වෙන හමු වෙන සෑම අරමුණක්ම පවත්නා වූ යථා සත්‍ය අවබෝධ වෙන ආකාරයෙන් කටයුතු කිරීමයි ඥාන සංවරය තුළින් සිදුවන්නේ. මෙය එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන දවස්වලදී ඒ කාලය තුලදී දැන දෙනකොටම කරන්නට පුළුවන් සතිය සහ නුවණ දියුණු වෙලා තියෙනවා නම් මේ භාවනා පන්තියට පැමිණි අද නැහැ අවුරුදු 10ක පමණ මුංචි දැරලියක් අපට කියපු කතාවක් මතක් වුණා. ගෙදරට ගියාට පස්සේ භාවනා කරන්න ඉවරලා පියාගෙන රේඩියෝ එක දානකොට නැත්නම් ටෙලිවිෂන් එක දාලා සින්දුවක් එහෙම අහනකොට ඕක අනිත්‍ය ගැනිත්‍ය ඒක වහලා දාන්න වහලා දාන්න තියෙන ඒ පුංචි දැරුවේ කියනවා. එතකොට කියා සිනහසිනා. ඇත්ත වශයෙන්ම සුරතල් මෝකින් පිටවුණු ලාපාල වචනයක් වුණත් අතීත සංසාරයේ කරන ලද පාරමී ශක්තියක් තුළින් ඒ වචනේ පිටවන්නේ. මේ එහෙම නැතුව සෑම කෙනෙකුට මේ වචන පිට කරන්නට බෑ. අවුරුදු 10ක පමණ කුඩා දැරිවියක් මේ කතා කරන්නේ. අපිට පුළුවන් මේ අනිත්‍ය වශයෙන් අපට හමුවන හරමුණු අරමුණු දකින්නට. ඒදී හැබැයි අර ඒ දැරිවියක් කීසේ අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමට වඩා දෙයක් අපිට කරන්නට තියෙනවා. දැන් දැන් මා අර එකම උදාහරණය දිගටම අප ගන්නවා කෙනෙක් අපිට බලනවා කියන උදාහරණය මේට අනුකූලව මේ පින්වත් අය අනිත් ඉන්ද්‍රයන්ට ප්‍රතිබද්ධ වූ අරමුණු ගැනත් ඒ ආකාරයෙන් මෙලෙසින්ම කටයුතු කළ යුතු බව වටහා ගන්නට ඕන. ඒ කියන්නේ මේ ඇහැ කනයි ශබ්දයයි අරගෙනයි අපි කතා කරන්නේ. ඇහැයි රූපයයි, නාසයයි ගඳ සුවඳයි, දිවයි රසයි, ශරීරයයි පොට්ටබ්බයි, මනසයි ධර්මයි කියන වෙනත් අරමුණු වලට මේ ආකාරයෙන්ම කටයුතු කරන්නට ඕන බව අන්වේ ඥානයකින් අවබෝධ කරගන්නට ඕන. දැන් අර පුද්ගලයා බන්නකොට අපි දැන් ඥානීය සංවර වීම කියන්නේ ඒ සත්‍යයේ දෙසම අප බලාහන සිටිනවා. සද්දේ ඇති ඇති නැති නැති යනවා. අනිත්‍ය යනවා. ඒ වගේම ඒ සද්දේ අහන, සද්දේ දැනෙන අපේ සිත දිහා බලනවා. ඒ සිතත් මොහොතින් මොහොතම ඇති ඇති නැති නැති යනවා. අර අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම සාමාන්‍ය සෑම කෙනෙකුටම කරන්නට පුළුවන්. නමුත් මේ අනිත්‍යයට යන ආකාරයේ දැකීම ප්‍රත්‍යක්ෂ ලෙස හදතුලින් පෙනීම සෑම කෙනෙකුටම කරන්නට බෑ. ඒක කරන්නට නම් ප්‍රඥාව සහ සමාධිය දිනු වෙලා තියෙන්නට ඕනේ. එම නිසා අපේ ප්‍රඥාව සමාධිය දිනු වෙන ආකාරයෙන් අපි වැඩ කරන්නට ඕන. විශේෂයෙන්ම භාවනා කරන දවස්වලදී එදිනදා ජීවිතේටත් අප මේ කියන කරුණු එකතු කරගන්නට පුළුවන්. කැමති කෙනෙකුට හැකි කෙනෙකුට අර ශබ්දය එතනම එතනම නැති නැති යනවා ශබ්දයේ දකින්න සිතත් නැති නැති යනවා මේ හැර මෙතන ඉතින් ගන්නට දෙයක් නැහැ බණින පුද්ගලයා අකුස සංස්කාර ජනිත කරගෙන සසරේම දුකේම ගැලෙනවා අපි ඒකම අරමුණක් කරගෙන සසරින් ගැලවීමේ මාර්ගයක් බවට එයපත් කරගන්නවා අපේ විදර්ශනා අසකින් අපට හමුවන අරමුණ දකිනවා. අනිත්‍ය අනිච්ඡන්ති අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා. මෙන්න මෙහෙම කටයුතු කරන්නට පුළුවන් මේ ඥාන සංවරය ක්‍රියාත්මක කරන විට යම් කිංචි සමුදය ධම්මං කන් නිරෝධ ධම්මං කීපජානාති කියලාපත් බුද්ධ පාඨශීමක පාඨයක් තිබෙනවා. යම් කිසි හේතුවකින් හටගත් දෙයක් තිබේ නම් මේ සියලුම ධර්ම නිරුද්ධ වී යනවායි. මෙන්න මේකත් අපිට බලන්නට පුළුවන්. මේ සෑම දෙයක්ම බලන්නට පුළුවන් කියන එකක් නෙවෙයි මේ විස්තර කරන කරුණුවකින් එකක් හෝ දෙකක් හෝ සමාජ හැකියාකාරයෙන් හෝ බැලීමයි කල යුතු බවයි අප මේ ප්‍රකාශ කරන්නේ. අර බණින පුද්ගලයාගේ ශබ්දය දැන් අපි හිතමු විනාඩි දෙක තුනක් තිස්සේ බැන්නා. අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කළා කලම පළමුවෙන්ම ඊට පසුව තවත් ඥානයේ දියුණු කෙනෙක් සිටිනා මේ අනිත්‍යට යන ආකාරය දැක්කා. තවත් ඥානෙ දිනු කෙනෙක් සිටිනම් විනාඩි දෙකක් බැනනකොට අර කලින් විනාඩියේ බැනපු ශබ්ද ඔක්කොම නිරුද්ධ වෙලා ගිහිල්ලා නිවිලා ගිහිල්ලා මේ මොහොතේ ශබ්දය අහන සිට ඇති වෙනකොට මේ මොහොතට පෙර තිබුණු සියලුම මේ ශබ්ද අහපු සිතුවිලි පහනක් නිවුනසේ නිවිලා ගිහිල්ලා මේ නිවීම දෙසට අපේ අවධානය යොමු කරනවා අර පුද්ගලයා බනිනවා. දැන් භාවනා කරනකොට මේක විශේෂයෙන්ම ගන්න පුළුවන්. අර පුද්ගලයා බනිනවා. දැන් අපිට මේ මොහොතේ නීති ඉස්සෙල්ලා තිබ්බ සද්දකෝ. ඒවා බලනකොට ඔක්කොම නිවිලා ගිහිල්ලා නිරුත් වෙලා ගිහිල්ලා. දැන් අපිට මේ සද්දේ ඇහෙනවා. මේ ඇහෙන්න පෙර දැන් තප්පරයකට දෙකකට උඩදී ඇහිච්ච ශබ්ද ඇහිච්ච සිතිවිලි කෝ. ඒව නිරුද්ධ වෙලා ගිහිල්ලා. අනිත්‍ය නිවි එතන නිරුද්ධ වී යාම. නිවි යාම. මෙන්න මේ නිවි යාම කෙනෙකුට දකින්නට පුළුවන් මේ ඥාන සංවරය හරියට ක්‍රියාත්මක කරනකොට ඇත්ත වශයෙන්ම ඒ නිවී යාම හරියටම දකිනවා නම් අපේ සෑම ඉන්ද්‍රියක් තුළින්ම හමුවන සෑම අරමුණකම නිවී යාම අපහට අපට දකින්නට හැකි වුණොත් මෙවැනි කෙනෙකුගේ බැනීමක් පවා අපේ නිර්වාණය අවබෝධ කර ගැනීමට සමත් වන භාවනා කර්මස්ථානයක් වන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ භාවනාවට විදර්ශනා භාවනාවට ගන්න අරමුණු දහස් ගණන් තිබෙනවා. එකක් නෙවෙයි ඕනෑම දෙයක් විදර්ශනාවේ භවනාවේ අරමුණක් කරගන්නට පුළුවන් විදර්ශනා අරමුණක්. අප දන්නා අර පසේ බුදුරජාණන් වහන්සේගේ අපදාන පාළියෙන් අපි කියවලා තියෙන උන්වහන්සේගේ චරිතාර්ථ අපදාන ඒ සෑම ගාක් පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ මේ ගහක පොළයක් වැටෙනා දේශ බලාගෙන ඉඳලා. නැත්තම් ගහක මල් පිපිලා තියෙනවා පස් වෙනකොට ඒ මල් ඔක්කොම හැලිලා තියෙනවා. නැත්නම් කාන්තාවකගේ අතක තියෙන වළලු දෙක එකට ගැටෙන ශබ්දේ මේ භාවනා අරමුණ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා. ඒ තුලින් උන්වහන්සේලා අරහත් ඵලයේ පවා සාක්ෂාත් කළා. අපිට මේ විදිහට එදිනදා ජීවිතයේදී හමුවන හමුවන අරමුණු විදසුන් ඇසින් දකින්නට පුළුවන් වුණා නම් අපිට පසේ බුද්ධත්වයේ කෙසේ වෙතත් අඩු වශයෙන් අරමුණේ මුලාන වී සෝවාන් මාර්ගයවත් ලබා ගැනීමට එය කවදා හෝ දවසක හේතු වෙනවා ඇති. මේ විදිහට අනිරෝධය දකිමින් අපට මේ ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. තවත් කෙනෙකුට දුක්ඛය දකිමින් මේක දුකක් දුකක් බව අවබෝධ කර ගැනීම සංවර වෙනවා. ඇත්ත වශයෙන්ම මේ විදර්ශනා භාවනාවක් කියන්නේ දිත්තා ජීවිතය තුළදී නැත්නම් භාවනා කරන කාලය තුළදී මේවා මේ ඇයට තේරෙන්නේ නැත්නම් අඩු වශයෙන් සමාධිමත් සිතකින් ඉඳගෙන කියන ධර්ම මොනවද කියලා නිකන් ඇයට තේරෙන්නේ නැතත් ඒ දෙසම අවධානයවත් යොමු කරගෙන සිටින්න. අර මැඩියෙකුට බුදුබණ අහනකොට දෙවිත්තක් ඇනිලා මැඩියා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ මණ්ඩුක කියලා දේව පුත්‍රයෙක් කියලා ඉපදුනා කියනවා. බුදුබණ තේරුන්නේ ඒ බුදුබණ ආහා හිතියා සිත ප්‍රසාදයටපත් වෙනවා. එනිසා මේවා තේරුනේ නැතත් කමන්නේ නිකන් හරි ඒ සඳහා අවධානය යොමු කරමින් යොමු කරමින් සිටින්න. දැන් මේක දුකක් වශයෙන් බලනවා. දැන් ඇත්ත වශයෙන්ම අපේ සිත තුළ යම් කිසි සංස්කාර ධර්මයක් ඇති වෙනවා නම් ඒක ඒකාන්ත වශයෙන්ම දුකක්. විශේෂයෙන්ම අපස සංස්කාරය අපේ සිත තුළ කෙනෙක් අපට දැන් බණින උදාහරණයක් අපි ගන්නේ ඒ තුලින් අපට දෝෂයක් නැත්තම් අමනාපයක් දැනිටවන්නේ අමනාපයක් දැනිටවනකොටම ඒ දෝෂය ඇති වෙනකොටම අපිට සිතට දැනෙන්නේ මහා කායික දුකක්. ඒකට ප්‍රතිවචන කියනකොට නැවත අකුසල සංස්කාර අපේ සිත තුළින් ඇතිවන්නේ අපේ චිත්ත සංතානයේ දැවෙනවා, හැවෙනවා, පරිලාහයටපත් වෙනවා. සාමාන්‍ය ඕනෑම සිතක් පහළ දුකක්. ඒක අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සාමාන්‍යයෙන් හොඳට සමාධියක් තියෙන පුද්ගලයෙකුට පළවෙනි ධ්‍යාන ආදී ඒ ධ්‍යානයක ඉන්න ගමන් වෙනස් සිතිවිල්ලක් ඇති කරගත්තොත් එහෙම එයාට තේරුම් ගන්නට පුළුවන් අත්දකින්නට පුළුවන් මේ සිතට අනවශ්‍ය සිතුවිලි ඇතිවීම කොයිතරම් දුකක්ද කියලා. අර ධ්‍යානසුවේ සිටිනවා වගේ නෙවෙයි වෙනස් සිතිවිල්ලක් කුසල සිතිවිල්ලක් වත් ඇති වෙනකොට අර සිතේ තියෙන ශාන්තිය නිවීම, කයේ තියෙන නිවී යාම නැති වී යනවා. එතනම ඒක දුකක් බවට පත් වෙනවා. මේ දුක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරන්නට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් සියලුම සංස්කාර අත්හැරලා තියෙන විමුක්ත සිතකට රහතන් වහන්සේ කෙනෙකුගේ සිතකට කිසිම සිතවිල්ලක් දලාන්නේ උන්වහන්සේලාගේ සිත නිරන්තරයෙන්ම අඛණ්ඩ ලෙසම කිසිම අරමුණක් නැතුව නිරාලම්බනව ඔහි පවතින දැනීම් මාත්‍රයක් පමණයි. උන්වහන්සේලාට නිරන්තරයෙන්ම අවශ්‍ය වන්නේ මේ සිතුවිල්ලෙන් සිටීමට. මොකද ඒ කිසිම දුකක් නැති නිසා. ඒ සිතුවිල්ලෙන් සිටින විට යම් කිසි විදියකින් මොකක් හරි කුසල් හෝ අකුසල් වගේ සිතුවිල්ලක් පහළ වෙනකොට අර සිත නැති වෙන නිසාම ඒක බරක් බව දැනෙනවා, ඒක දුකක් බව දැනෙනවා. මේ අවිද්‍යාව නිසා සංස්කාර ජනිත වුණා. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා සංස්කාර නිරුද්ධ වී ගියා. ඒ තත්ත්වයෙන් උද්ගත වූ ප්‍රතිඵලයක් ඒ. එවැනි කෙනෙකුට නම් අප කියන කතාවේ සත්‍යතාවය මනමින් වැටහෙනවා. සාමාන්‍ය කෙනෙකුට සිතවිල්ලක් ඇතිවීම දුකක් කියන එක තේරුම් ගන්නට බෑ. කොහොම වුණත් මෙහිදී අපිට අකුසල සංස්කාර ජනිත වීම දුක හිතට මේක දෙවීමක් හිතේ තැවීමක් කියන එක නම් කාටත් අවබෝධ කරගන්නට පුළුවන්. මෙහිදී මෙන්න මේ අකුසල සංස්කාර ඇතිවීම ඒකාන්ත වශයෙන්ම දුකක් මේකට ප්‍රතිවතයෙන් අපි යම්කිසි දෙයක් කළා නම් ඒකිනුත් ඇතිවන්නේ අපසර සංස්කාර ජනිත වීම මේ අපසර සංස්කාර නිසාම අපේ සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා අපේ මේ සසර දුකේම අපට ගැලෙන්නට සිදු වෙනවා මේකේ කාන්ත දුක්ඛ සත්‍යය කියලා අවබෝධ කරගන්නට පුළුවන්. කියන්නේ අපසර සංස්කාර හෝ කුසල සංස්කාර ඇතිවීමම දුක්ඛ සත්‍යයක්. ඒකම දුක්ඛ සමුදය සත්‍යයක්. මොකද නැවත සංසාරයේ ඒ තුලින් උපදින්නට සිදුවන නිසා, දුකෙහිම ගැලෙන්නට සිදුවන නිසා. මෙන්න මේ දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය දකිමින් අර අසුවන සංස්කාර ධර්ම දුකක් වශයෙන් කෙනෙකුට අවබෝධ කරන්නට පුළුවන් නම් මෙන්න මේ දේ ඥාන සංවරය ක්‍රියාත්මක කර වෙනවා. කෙනෙකුට මේ අවශ්‍ය නම් එදිරිදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට පුළුවන් මේ පින්වත් අය එසේ කරන්නට නැහැ නම් මේ පින්වත් අයට අඩු වශයෙන් මේ භාවනා කරන දවස් තුළදීවත් එසේ ක්‍රියාත්මක කරන්නට ඕන මේ විදිහට දුකක් වශයෙන් දැකලා මේ ඥාන සංවරය ඇති කරගන්න. තව කෙනෙකුට කර්මඵල ගැන හිතලා ඥාන සංවරය ඇති කරගන්නට පුළුවන්. අපිට අනිෂ්ට වූ අප්‍රිය වූ විපාක ලැබෙන්නේ අරමුණු ලැබෙන්නේ අපි කරන ලද අකුසලවල විපාකයක් වශයෙන්. අපට නරක වචන අහන්නට ලැබෙන්නේ නරක රූප දක්නට ලැබෙන්නේ මේ විදිහට අනිකුත් ඉන්ද්‍රයන්ට අපි අප්‍රිය කරන අරමුණු හමුවන්නේ අපිම කරන ලද අකුසලවල විපාක වශයෙන්. මෙහිදී එවැනි අරමුණු දැක්කට පසුව හමු වුණාට පසුව අරමුණේ අපි මුලාවන්නේ නැහැ. මේවා අපුස අප කරපු අකුසල කර්ම වල විපාක ඒකාන්ත වශයෙන්ම මේ විපාකය මට එනවාමයි. මේ විපාකයෙන් මට ගැලවෙන්නට බෑ. මේ විපාකයට මම මුහුණ දෙන්නට ඕන. එහෙම මුහුණ දෙයිලා නැවත මේක අකුසල කර්මයක් බවට පත් කර ගන්නට සොඳ නෑ. අතීතයේ කරපු අකුසල විපාක වලින් අකුසල ශක්තියෙන් තුලින් මේ අනිෂ්ඨ විපාකය ලැබුණා මේ අනිෂ්ඨ විපාකය නැවත මා අකුසලයක් බවට පත් කරගන්නේ නැහැ පත් වෙන්නට දෙන්නේ නැහැ කියලා හිතලා මෙහිදී අපට සංවර වෙන්නට පුළුවන් කර්ම කර්මඵල ගැන ඇදහිමක් යුතුව මේවා කරන්නට ඥාණය තිබෙන්නට ඕන ඥාණය ප්‍රඥාව නැති කෙනෙකුට මේවා තේරෙන්නේ කරන්නට බෑ මේ විදිහට කෙනෙකුට සංවර වෙන්නට පුළුවන් තවත් ආකාරයකින් ඥාන සංවරය ක්‍රියාත්මක වෙනවා. මේක තමයි තාමත්ම වැදගත් කොටස. මෙතන ආත්මයක් නැති බව දකිනින් සංවර වීම. අනාත්මය දකිනින් සංවර වීම. විශේෂයෙන්ම මෙහිදී අප පිළිපැදිය යුතු කරුණු දෙකක් තිබෙනවා. නැත්නම් තුනක්. අර සත්‍ය අහන්නේ මම කියන හැඟීම අපි අයින් කරගන්නට ඕනේ මුළු ජීවිතේ පුරාම. මම අහනවා කියන හැඟීම ඒක වැරදි එකක්. මට ඇසෙනවා කියන එක වැරදි එකක්. මේවා ඇති ඇති නැති නැති යන හේතුඵල නාම ධර්ම විනා අන් කිසිවක් නෙවෙයි. මේම නිසා මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන ආකාරයෙන් අපේ අරමුණේ මුලාණු වී අරමුණේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා. අප බොහෝ වෙලාවට අපට හමුවන හමුවන දේවල් දකින්නේ නිත්‍ය වශයෙන් නැත්නම් සුඛ වශයෙන් නැත්නම් සුඛ වශයෙන් නැත්නම් ආත්ම වශයෙන් අපට හමුවන අය කාන්තාවන් වශයෙන් පිරිමින් වශයෙන් සත්‍යයන් වශයෙන් දකින්නේ මේ අරමුණු මුලාව අපි අයින් කරන්නටයි මේ හදන්නේ දැන් අර සද්දේ ඇහෙනකොට වරක් සද්දේ දෙස බලන කිසිම දෙයක් නැතුව නැවත ඒ දෙක ශබ්දයේ ඇහෙන සිත දෙස බලනවා ඊළඟට. මේ විදිහට මාරයෙන් මාරුවට වරක් ශබ්දයේ දෙසක් ඊළඟට ඒ දැනෙන සිත දෙසක් බලනකොට අපිට පැහැදිලිවම පේනවා මෙතන ශබ්දයක් තියෙනවා ඒ දැනෙන සිතක් තිබෙනවා. මේ හැර මේ ධර්ම දෙක හැර මේ ශබ්දයේ අහන පුද්ගලයෙක් ඉන්නවද කියලා විමසීමකින් බලනකොට අපට කොතනකවත් දකින්නට නැහැ. ආත්මයක් කියලා සත්‍යය කියලා ගන්නට දෙයක්. සත්‍ය ඇතිවීමත් සත්‍ය දැනගන්නා සිත ඇති වී නැති වී යාමත් පමණයි සිදුවන්නේ. මේක අපේ කැමැත්තට අනුකූලව සිදුවන දෙයක් නෙවෙයි. හොඳ සද්දයක් ඇසුණත් ඒකත් දැනෙනවා. නරක සද්දයක් ඇති වුණත් ඒකත් අපිට දැනෙනවා. නොදැනෙන්නට බෑ. මේදී අප දැනගන්නට ඕන. අපේ කනට කවර ශබ්දයක් ඇසුණත් ඒක දැනගන්නා සිතක් පහළ වෙනවා අපට ඕන විදිහට දෙවේ නාම ධර්මයක් ඒ නාම ධර්මයේ පහළ වෙලා ඔහි නැති වෙනවා දැන් කුරුල්ලෙක් හඬනවා ඒ ශබ්දය ඇහෙනවා ඒක නැති යනවා අපි කුරුල්ලන් හඬ කෙරේ ගැටෙන්න යන්නේ නැත්තම් ඔහේ වාහනයක් යන ශබ්දයක් ඇහෙනවා ඒකත් කණේ වැදෙනවා ඒකත් දැනගන්න සිතක් පහළ වෙනවා මේ වගේ තමයි કોઈ ශබ්දයක් හොඳ සත්‍යයක් ඇහුණත් ඒක දැනගන්න සිතක් ඇති වී නැති වී යනවා. නරක සිතක් නරක සත්‍යයක් ඇහුණත් ඒක තේරුම් ගන්නා සිතක් ඇති වී නැති වී යනවා. අපට ඕනෑ විදිහට පවතින ධර්ම නෙවෙයි. නිකන් හේතුන්ට අනුකූලව ඇති වී නැති වී යන නාම මාත්‍ර. මේ தත්ත්වය අවබෝධ වෙනකොට මම මට දැන්නා කියන හැඟීම මම අහනවා කියන හැඟීම ගැලවෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ සිදුවන්නේ මේ මම කියන වැරදි අවබෝධය නිසා. මට කළා, මට සිදු වුණා. මගේ කියන මේ වැරදි දෘෂ්ටිය නිසා මේ සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාවලිය හරියටම කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් නම් රූපගොඩ රූපගොඩේ කාගේ පවතින බව ඒ වගේම ඒ ඉන්ද්‍රයන්ට අරමුණු හමු වුණාට පසුව ඒ තුලින් පහළ වෙන නොඑක ආකාර සිතුවිලි අපේ කැමැත්තක් අකමැත්තක් නැතුව ඉබේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ආකාරය පැහැදිලිව දකින විට අපට මේක මේ අපේ පංචස්කන්ධය තුල ආත්මයක් කියලා සත්‍යයක් කියලා ගන්නට මොකද්ද තිබෙන්නේ කියන අවබෝධය ඇති කර ගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ අවබෝධය අපට ඉතාම උපකාර වෙනවා විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය කැඩීමට අස්මිමානේ නිරුද්ධ කිරීමට. එදිනදා ජීවිතය තුළදී හමුවන සෑම අරමුණක් තුළදීම අපිට පුළුවන් අවශ්‍ය නම් ප්‍රඥාව තිබෙනවා නම් මේ අන්දමින් ක්‍රියාත්මක වීමට. හැබැයි ඉතින් ප්‍රඥාව නැති කෙනෙකුට මේවා අප්‍රංශ මෙන්න මේ විදිහට ආත්මයක් නොවේ මේවා අනාගත ධර්ම වශයෙන් යම් කිසි කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒ දීත් අප ක්‍රියාත්මක කරවන්නේ ඥාන සංවරය අනත්ත දේ අනාත්ම වශයෙන්ම දකිනවා තව කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් කටයුතු කරන්නට හමුවන හමුවන අරමුණු කෙරෙහි ඒ අරමුණේ මුලා නොවී සිටීම සිටීමට නම් මේ තුනේ සිදුවන සත්‍ය ක්‍රියාවලිය දැක දකින්නට පස්සය තුලින් මේ වේදනා ආදිය සිතුවිලි ආදිය පහළ වෙන ආකාරය දැකීම තුලින් මේක තේරෙනවද මන් දන්නේ දැන් අපි හිතමු මේ පුද්ගලයා අපට බණිනවා ඒ බණින අවස්ථාවේදී ශබ්දය අපේ කනේ වදිනවා ඒ තුලින් අපට ශබ්දය දැනගන්නා සිතක් පහළ වෙනවා මේදී අපට පටිච්ච සමුප්පාද ධර්මයේ කියන ගැඹුරු ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය ප්‍රඥා ඇසින් දකින්නට පුළුවන් වෙනවා මේ ධර්මයේ මා නැවතත් ප්‍රකාශ කරන ප්‍රඥාවන්තයන්ට මිසක් මෝඩයන්ට නෙවෙයි කියලා එම නිසා අපි පටිච්ච සමුප්පාද චක්‍රයේ එදිනදා ජීවිතය තුළදී ක්‍රියාත්මක වන ආකාරය මෙලෙසින් බලනවා. මෙන්න ශබ්දය මෙන්න ශබ්දය දැනගන්න සිත කන මෙන්න ඒ දෙකේ වැඩිම නිසා පහළ වෙන සිත. මේ තුනට තමයි පස්සේ කියන්නේ සෝත සම්පස්සේ කියන්නේ. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සග්ගති සෝත සම්පස්සෝ. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් අපි පැහැදිලිව බලනවා භාවනා කරන කාලය තුල නැත්නම් නිදා ජීවිතයේ හමුවනාම වන අරමුණු තුළින් මෙන්න අරමුණ මෙන්න ඉන්ද්‍රිය මෙන්න ඒ නිසා පහළ වුණු සිත මේ ධර්ම තුන හැර මෙතන වෙන මොනවද තිබෙන්නේ? ශබ්දේ වෙන ධර්මයක් කන තවත් ධර්මයක් ඒ නිසා පහළ වෙන සෝත විඥානයේ කනේ පහළ වෙන දැනීම තවත් ධර්මයක් මේ ධර්ම තුන තුන් පැත්තකට අයින් වුණා නම් මෙතන මොනවද ගන්නට තිබෙන්නේ? කිසිවක් නැහැ. ඒ පස්සේ බලනවා. එතකොට අපිට පේන්නේ පස්සපච්චා වේදනා මෙන්න මේ පස්සේ තුලින් අපිට මෙහිදී අපගත් උදාහරණයට අනුකූලව දුක් වේදනාවක් ඇති වෙනයි කියන්නේ. මේ විදිහට පස්සේ නිසා වේදනාව ඇති වෙන ආකාරය වේදනාව නිසා ඒකට ඇලීමක් හෝ ගැටීමක් හෝ ඇතිවීම තුළින් ඇති වෙන අන්හාවත් මේ ආදී ආකාරයෙන් ඉදිරියට පටිච්ච සම්පාද ධර්මයේ අපේ සංස්කාරණය තුළ ඇති වී ඇති වී නැති වී නැති වී යන ආකාරය තවත් කෙනෙකුට දකින්නට පුළුවන්. අවශ්‍ය කෙනෙකුට ආපස්සට පටිච්ච සම්පාදය බලන්නට පුළුවන්. මෙන්න පස්සය මේ පස්සේ ඇතුළේ කුමක් නිසාද මෙන්න මේ සෝතේ නැත්නම් මේ කන නිසා කන ඇතුනේ කුමක් නිසාද? නාම රූප නිසා. නාම රූප මොකක් නිසාද ඇතුනේ? ප්‍රතිසන්දි විඥානයේ නිසා මේ ආදී දෙසින් පස්තට පටිච්ච සම්පාද ධර්මයන් දකින්නට පුළුවන්. මෙන්න මේ පටිච්ච සම්පාද ධර්මයන් පොත්පත්වල නෙවෙයි එදිනදා ජීවිතයේ තුළදී අපේ సంతාණය තුළම ඇතිවි ඇතිවි නැති නැති යන නාම මාත්‍ර ධර්ම හැර අන් කිසිවක් නොවන බව අවබෝධ වෙනකොට හේතු සහ ඵල දකිනකොට අපි දුක්ඛේ සහ දුක්ඛ සමුදය සත්‍ය අවබෝධ කරනවා. ඵලයේ ප්‍රති හේතුව දැකීම දුක්ඛ සමුදය සත්‍ය දැකීමක් වෙනවා. මේවා මේ ඇයිට තේරෙනවද දන්නේ මා අද කීවා මුලදීම අද දේශනේ ටිකක් ගැඹුරුයි කියලා. ඉතින් තේරුම් නැත්තත් කරන්න දෙයක් නැහැ අප කතා කරන්නේ අද ප්‍රඥා සංවරය පිළිබඳව. මේ දක්වා අපි ප්‍රකාශ කළේ නැවත සිහිපත් කරන්නම් ඉතා සිටින් මේ අයට ඒ දැනුම අලුත් වීමට ඥාන සංවරයේ ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් විසින් සාමාන්‍ය ඕනෑම කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ කුසල අකුසල ධර්ම වශයෙන් දීනප්පණීට ධර්ම වශයෙන් නැත්නම් සාවජ්ජාන වජ්‍ය ධර්ම වශයෙන් ඒවා මෙහිණී කිරීම තුළින් මේවා කුසල් මේවා අකුසල් මේවා වැරදි මේවා නිවැරදි මේවා හීන ධම්ම මේවා ප්‍රණීත ධම්ම වශයෙන් මෙනෙහි කිරීම තුළින් මේක නෙවෙයි සත්‍ය වශයෙන් අප කළ යුත්තේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ දේවල් එලෙසින්ම දැකීම අරමුණේ මුලා නොවීම. එම නිසා අපි අර අපගත්තේ උදාහරණයට කෙනෙක් බැනීම ඒ බනිනකොට ඒ ශබ්දේ නොමතින් මොහොත නැති නැති අනිත්‍යට යන ආකාරය දකිනවා ඒක දකිනා සිතක් නැති නැති යන ආකාරය දකිනවා මේක අනිත්‍යයි කියන අවබෝධය දක් එවිට අපට ඇති වෙනවා මේ අවබෝධය ඇති වෙනකොට අපි විදර්ශනා භාවනාවක නිරත වෙනවා නිවනට ලං වෙනවා කුසල් සැස් කර ගන්නවා බනින පුද්ගලයා අකුසල් රැස් කරගෙන සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා. තවත් කෙනෙකුට මේ නිරුද්ධ වීම දැකින්නට පුළුවන් නම් නිරෝධය දකින්නට පුළුවන් නම් අර විනාඩි දෙක තුනක් බැනිනකොට විනාඩියකට උඩදී තිබ්බ ශබ්ද සියල්ලම නිරුද්ධ වෙලා ඒව දැනගත්තු සිත ආපස්සට හැග බලනකොට පහනක් නිවනසේ නිවිලබොස් නිරුද්ධ වී නිරුද්ධ වී ගිස් අන්නේ නිරුද්ධ වී යාම දැකීම තුළින් අපට ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඒ වගේම මේවා දුක්ඛ ධර්ම වශයෙන් මේ සංස්කාර ජනිත වීමේ කාන්ත වශයෙන් දුකක් ඒක ඒ වගේම මේ චිත්ත සංස්කාර නිසාම දුකක්ම ඇති වෙනවා මේ චිත්ත සංස්කාර දුක්ඛ සත්‍ය නැත්නම් චිත්ත සංස්කාර දුක්ඛ සම්දේ සත්‍ය කියලා අවබෝධ කරගෙන කෙනෙකුට තවත් ආකාරයෙන් ප්‍රඥා සංවරයේ ප්‍රයත්නක කරන්නට පුළුවන් ඊට එහා නිවන දිනු කෙනෙකුට තමයි අනාත්මය දකිමින් ආත්මයක් නිවි කියන එක අවබෝධ කරගනිමින් නිසද්දේ තියනවා මෙන්න කන තියනවා ඒ දෙක නැතිවීම නිසා සිතක් පහළ වුණා. මේ සත්‍ය සිතක් හැර මෙතන මේ සත්‍ය අහන පුද්ගලයෙක් නැති බව අවබෝධ කරගනිමින් අනාත්ම දර්ශනයේ දකින ඥාන සංවරය ක්‍රියාත්මක විය. කිරීම ඊළඟ ප්‍රඥාවාදික පුද්ගලයාට ගන්නට පුළුවන්. තවත් කෙනෙකුට කර්මඵල ගැන ඇදහිීමක් ඇතිව මේ කරන්නට පුළුවන්. කියන්නේ අතීතයෙන් කරන දකුසල කර්ම වල විපාක වශයෙන් මේ අනිෂ්ඨෝ අපාන්තෝ වමනාපෝ මේ අරමුණු අපට හමුවන්නේ ඒ අරමුණු ඒ අකුසල විපාකයක් ඒ විපාකයේ නැවත අකුසලයක් බවට අපපත් කරගන්නේ නැහැ. කර්ම වටය විපාක වටයක් බවට පත් වුණා විපාක වටය නැවත කිලේශ වටයක් බවට පත් කරගන්නේ නැහැ කියලා හිතලා ඒ ඇත්ත ඇති සැටියෙන් දැකලා කෙනෙකුට සංවර වන්නට පුළුවන්. තවත් කෙනෙකුට මේදී පුළුවන් අර මා කියපු විදිහට පටිච්ච සම්පාද ධර්මයන් අපේ సంతාන තුළ ඇති වෙමින් නැති වෙමින් යන ආකාරය දැකලා ඥාන සංවරය ඇති කර ගැනීමට තවත් එහාට නුවණ දියුණු කෙනෙකුට ශූන්‍යතා දර්ශනය තුළින් මේ ඥාන සංවරය ඇති කර ගන්නට පුළුවන් ශූන්‍යත ශූන්‍ය ස්වરૂපයේ හිස් ස්වરૂපයේ අප එක දවසක් පැයක් විතර ශූන්‍යතාව පිළිබඳ දේශනා කරා මේ ඇයිට ඒ කරුණ දැන් සිහිපත් වෙනවා නම් හොඳයි අපි ගත්ත උදාහරණයම කතා කරනවා නම් ශබ්දය කියන්නේ නිකන් ඇති වෙලා නැති යන රූප මාත්‍රයක්. ඒ ශබ්ද තරංග වශයෙන් පාවිලා ගියා ඒකේ ගන්නට කිසි දෙයක් නැහැ. ශබ්දේ අහපු සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගියා එපමණයි. මේකේ අල්ලන්නට සාරයක් නැහැ. අපි මේක මම වින්දය මට බැන්නය මට විතරයි කියන වැරදි අවබෝධය අපේ සිත තුළ තියෙන නිසා මේ ශබ්ද අල්ලාගෙන දඟලන්නේ. එතකොට අර වේගෙන් හමන සුලඟ අත් දෙක දිගහැරලා අපි බදා ගන්නට උත්සාහ කරනවා. අපේ අත් දෙක කිට්ටු වීමට ප්‍රථමයෙන්ම සුලඟ පාවී ගොස් ඉවරයි. අපට අල්ලන්නට දෙයක්වත් නැහැ. අල්ලන්නට හැකියකමකුත් නැහැ. මෙන්න මේ වගේ මේ අපට හමුවන හමුවන අරමුණු සෑම මොහොතක් තුළින්ම ඇති ඇති නැති නැති යනවා අනිත්යෙන් අනිත්‍යයට යනවා. අපි අල්ලන්නට ඉස්සෙල්ලා ඇති වෙච්ච දේ නැති වෙලා ගිහිල්ලා. අල්ලන්නට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මේ මුලාව නිසා අපිට මේවා තේරෙන්නේ නැත්තේ. අල්ලන්න කිසිවක් ඉතුරු වෙලා නැහැ. අල්ලන්නත් බෑ. අල්ලන්න යන්නේ සිතකින් ඒ සිතත් ඇති නැති යනවා. මෙන්න මේ විදිහට සද්දේ ඇති කරන පුද්ගලයා කියන්නේ නාම රූප දෙකක් අන් කිසිවක් නෙවෙයි. සද්දේ අහන පුද්ගලයා කියන්නේ නාම රූප දෙකක් අන් කිසිවක් නෙවෙයි. මේ සෑම නාම ධර්මයක්ම ඇති වී නැති වී යනවා. ඒ නැති වී යනකොට ඒක ගන්නට කිසිම හරයක් සාරයක් අගයක් නැහැ. රූප ගොඩ කියන්නේ ධාතු මාත්‍ර පටවිය ආපෝ තේජෝ වායෝ. අංග කිසිවක් නෙවෙයි මේ දර්ශනය හරියට අපිට දකිනවා නම් මෙහි සත්‍යයේ පුද්ගලයෙක් ගන්නට නැති ශිෂ්‍ය රූපය අපට අවබෝධ කරන්නට පුළුවන් ශුන්‍යතෝ ලෝකං නවික්ඛස්සෝ ශූන්‍ය වශයෙන් ලෝකයේ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ එම නිසා මේ ශූන්‍යත්වයේ දැක දැක අපට ඥාන සංවරේ ප්‍රයත්න කරන්න පුළුවන් භාවනාව තුළදී හරියටම ශූන්‍යතාවේ දර්ශනය කරනවා නම් ඇත්ත වශයෙන්ම ඔහු නිවනට ඉතාමත්ම සමීප වෙලා සිටින්නේ සම්පූර්ණ සර්ව ශූන්‍යත්වයක් ඉක්මවා යමන ඉක්මවා ගොස් අත්දකින ධර්මයේ නිර්වාණය කියන්නේ අපේ ඇඟේ අපේ මේ රූප ගොඩ සම්පූර්ණයෙන් හිතට නොඇතිහි යාම සිතට නොපෙනී යාම නාම ධර්ම සම්පූර්ණයෙන් සිතට නොඇතිහි යාම සර්ව ශූන්‍ය ප්‍රත්‍ය දැකීම ඒ ශූන්‍යත්වයේ ඉක්මවා යාම නිර්වාණ ධාතුව එතකොට මේ අප ක්‍රියාත්මක කරන්නේ විදර්ශනා භාවනාවක් මේක හරියට තේරුම් ගන්නට ඕනක් තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේ ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඉමේ ධම්මා පරිඤ්ඤයා මේ ධම්මා භාවේතබ්බා මේ ධම්මා පහතබ්බා මේ ධර්ම පිළිසිඳ කළ යුතුයි මේ ධර්ම ප්‍රහාණය කළ යුතුයි මේ ධර්ම භාවිතා කළ යුතුයි කියන අවබෝධය තුළින් පිළිසිඳ කටයුතු ධර්මය පිළිසිඳ දැනගන්න ඕන මේ අන් කිසිවක් නෙවෙයි මේ ඇතිවෙන්නේ දුක්ඛ සත්‍යය ඒකයි පිළිසිඳ දන්නේ දැනගන්නේ. ඉමේ ධම්මා පහා ධම්මා මේ ධර්මයේ ප්‍රහාණය කරත් යුතුයි මේ දුක්ඛ සමුදය දුක්ඛ සත්‍ය අල්ලාගෙන ඒ තුලින් සංස්කාර ජනිත වීම අත්හල යුතුයි. උත්පත්තල කියන හැටියට කාම තණ්හා භව තණ්හා විභ තණ්හා අවිජ්ජා ආදී ක්ලේශ ධර්ම අත්හැර යුතුයි ප්‍රායෝගික ඇසින් බලන විට හමුවන හමුවන අරමුණු මැද්දේ ඇති වෙන ඇති වෙන සංස්කාර අතහැර අතහැර යාමයි ප්‍රහාණය කිරීම කියන්නේ. පහතබ්බ ධම්ම කියන්නේ. මොකද මේ සියලුම ධර්මයන් ධර්ම අපි අත්හරින්නට යන්නේ ප්‍රහාණය කිරීමටයි යන්නේ. සංස්කාර නැතිව විසංස්කාරගත වීමටයි අපි මේ කටයුතු කරන්නේ. එම නිසා මේ විදිහට අපිට කටයුතු කරන්නට පුළුවන් වෙනවා. එහෙම කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් ඒ දේත් අපිට සිදුවන්නේ මොනවද? මෙන්න මේවා ප්‍රහාණය කළ යුතු ධර්ම මේවා පිරිසිඳ ගත යුතු ධර්ම වැඩි යුතු භාවයටබ්බ ධම්ම භාවිතා කළ යුත්තේ මොකද්ද මේ අතහැරීම භාවිතා කළ යුතුයි ඇල්ලීම නෙවෙයි නචකින්චි ලෝකේ උපාදීති කිසිවක් උපාදාන කරන්නේ නැහැ සියල්ලම සබ්බේ ධම්මා වික්‍රේණාලන්න අභිනිවේෂාය සියලුම ධර්මයන් අභිනිවේෂණය කිරීමට නෙවෙයි මහණෙනි තියෙන්නේ නාඤ්ඤත් සබ්බ නිස්සංගාසොත්ෙන් පස්සාමි පාණිනං සියල්ල අතහරින්නේ නැතුව මේ නිවන කෙනෙකුට සාක්ෂාත් කරන්නට බෑ. එම නිසා මේ අරමුණේ පැටලි පැටලී සිටීම මම අතහරිනවා අතහරිනවායි කියලා. මේ අතහැරීම අපට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. බුද්ධ ශාසනයේ සාරය මෙතන අතහැරීමයි. අන් කිසිවක් නෙවෙයි පටිනිස්සග්ගය අතහැරීම. අපි කරන්නේ ඇල්ලීම, උපාදාන කිරීම, මෙහිදී අපි කළ යුත්තේ අතහැරීම. මෙන්න මේ විදිහට මේ ධර්ම ප්‍රහාණය කළ යුතුයි මේ ධර්ම සාස්ත්‍රාත් කළ යුතුයි මේ ධර්ම වැඩි යුතුයි කියන අවබෝධය ඇතිවන්නේ ප්‍රඥා හදකට ඒ ප්‍රඥා ඇසින් දකිමිනුයි මේවා අපි ප්‍රහාණය කරන්නේ එහිදී අපට ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන් විශේෂයෙන්ම භාවනා කරන කාලය තුළදී මේ අයෙත්තේ කටයුතු කළ යුතු වෙනවා තවත් කෙනෙකුට පුළුවන් කියන්නේ අවශ්‍ය නම් කටයුතු කරන්නට ඉතින් දුක්ඛං අරිය සත්‍යං කියන දුක්ඛ සමුදයං දුක්ඛ නිරෝධයං දුක්ඛ නිරෝධගාමී පටිපදා අරිය සත්‍යංති මේක දුක්ඛ මේ දුක්ඛ සමුදය මේ දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ කියන ආර්ය සත්‍ය තුන දැක දැක සංවර වෙන්නට ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නටයි අපි යන්නේ හතරක් අවබෝධ කිරීමට නෙවෙයි දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කිරීමටයි අපි මේ කටයුතු කරන්නේ ඒ සඳහා දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් දකිනවා ප්‍රහාණය කළ යුතු වැඩි මේ ධර්මයේ අමුදේ සත්‍ය වශයෙන් දකින්නවා භාවිතා කළ යුතු ධර්මයේ මාර්ග සත්‍ය වශයෙන් දකින්නවා ඊට පස්සේ සියලුම ධර්ම ප්‍රහාණය කිරීමේ නිරෝධ සත්‍ය අපි දකින්නේ සාක්ෂාත් කරන්නේ ඒ සඳහායි අපි මේ කටයුතු කරන්නේ එම නිසා අර බණින උප උදාහරණයෙන් අපි ගත්තොත් නිමිදී අපි අවබෝධ කරගන්නවා මේ පහළ වෙවි පහළ වෙවි යන්නේ අන් කිසිවක් නෙවෙයි දුක්ඛ සත්‍යය කියලා. ඒ කියන්නේ අපේට ඒ ශබ්දයේ ඇසීම නිසා සංස්කාර ජනිත වීමේ කාන්ත දුක්ඛ සත්‍යය. මේ සංස්කාර ජනිත කරවා ගන්න පුද්ගලයා දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු අකුසල සංස්කාර ජනිත කරනවා අපි නැවත ඒකට ප්‍රති අකුසල කර්ම රැස් කරනවා නම් අපි දුක්ඛ සමුදය සත්‍යය බවට පත් වෙනවා. මෙන්න දුක්ඛ සත්‍යය මේ ඇති වෙන්නේ දුක්ඛ සමුදය සත්‍යයේ මේ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි නැති කළ යුතුයි ඒකයි මාර්ග සත්‍ය කියන්නේ. මේක අත්හරින්නට ඕන අත්හරින්නට ඕන පහාණය කරන්නට ඕන. මේකයි මාර්ග සත්‍ය කියලා මේ මාර්ගත්‍රය දෙස අපි බලනවා. ප්‍රඥා ඇතින් සමාධිමත් සිටින් නැති කෙනෙකුට කරන්නට බෑ. එහෙම දකින්කොට ඇත්ත වශයෙන්ම අපට හමුවන සමුවන සෑම අරමුණක් තුල විඳීම මේ චතුරාර්ය සත්‍ය ධර්ම අතරින් මේ මාර්ග සත්‍ය නැත්නම් අමුදේ සත්‍ය දුක්ඛ සත්‍ය කියන සත්‍ය තුන ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. අපි යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට එම නිසා මේ හමුවන හමුවන අරමුණු තුලින් ඇතිවන චතුරාර්ය සත්‍ය දර්ශනය දැකීම විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය, සම්පේ සත්‍ය, මාර්ග සත්‍ය දැකීම මහෝපකාරී වෙනවා. අපේ නිවන සාක්ෂාත් කිරීමට. එම නිසා මේ ත්‍රිවිධ සත්‍ය දැක දැක අපට සංවර වන්නට පුළුවන්. එහෙම දකිනකොට දුක්ඛ සත්‍යය තියෙනවා දුක්ඛ සත්‍යය අනුභව කරන පුද්ගලයෙක් නැහැ. සමුදය සත්‍යය තියෙනවා සමුදය සත්‍යය වඩන කෙනෙක් නැහැ. මාර්ග සත්‍යය තියෙනවා මාර්ග සත්‍යය ප්‍රගුණ කරන කෙනෙක් නෑ සංස්කාර ධර්ම ඇති වෙනවා සංස්කාර ධර්මම නැති වී යනවා මේ හැර මෙතන මොනවද ගන්නට තියෙන්නේ මේ தත්ත්වය හරියට දැක දැක අපේ භාවනාව කරන්නට පුළුවන් නම් අපි එන්න එන්නම නිවනට තව තවත් සමීප වෙනවා අපේ ජීවිතය තුළදී මේවා අපට හැකි හැකි අන්දමින් ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් අප නිවන් මඟ ගමන් කළා වෙනවා මෙන්න මේ විදිහට කෙනෙකුට පුළුවන් ඥාන සංවරය ක්‍රියාත්මක කිරීමට තවත් කෙනෙකුට පුළුවන් ක්‍රියාත්මක කරන්නට මේ විදිහේ සිදුවන ක්‍රියාවලිය හරියට දැකීම තුළින් ඒ කියන්නේ මේ භාවනාවේදී සම්පූර්ණම විදර්ශනා භාවනාවක් වෙනවා. එදිනදා ජීවිතයේත් එතකොට විදර්ශනා භාවනාවක් වෙනවා. අර ශබ්දය දෙස බලනවා ශබ්දය ඇහෙනකොට ඒක දැනගන්නා සිත දිහා ඊළඟට බලනවා නැවත ශබ්දය බලනවා නැවත ඒක දැනගන්න සිත දිහා බලනවා ශබ්දය රූපය ඒක දැනගන්නා සිත නාමය මේ නාම රූප දෙකක් ඇති වෙනවා නැති වෙනවා නාම රූප දෙකක් ඇති වෙනවා නැති වෙනවා මෙන්න මේ නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම කෙනෙකුට බල බලා සිටින්නට පුළුවන් එහිදී අපි අවබෝධ කරනවා මෙතන නාම ධර්ම ඇතිවීමත් රූප ධර්ම ඇතිවීමත් අතර අන් කිසිවක් නැහැ නාම රූප නාම රූප වශයෙන්ම දකිනවා නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීමට පළමුවන විදර්ශනා ඥානයට උපකාර වන විදර්ශනා ඥානයක් නාම රූප පරිච්ඡේද ඥානය ඒ ඇති කර ගැනීමට අපට මෙලෙස කටයුතු කිරීම බොහෝ දුරට උපකාර වෙනවා. භාවනා කරනකොට අපි විශේෂයෙන්ම නාම රූප දෙක වෙන්වෙන් වශයෙන්ම දකින්නට ඕන. මේ නාමය සහ රූපේ එකට කර කටයුතු කරපු නිසායි අපි මෙතන සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නයි කියලා මුලාවෙන් මුලාවටපත් මේ සසරින් සසරට ගමන් කළේ. දුකෙන් දුකටම පත්වන්නට අපිට සිදුවනේ. එම නිසා මේ නාමය සහ රූපය වෙන්වෙන් වශයෙන් දැක දැක අපිට හමුවන හමුවන අරමුණු වල ඇත්ත ඇති සැටියෙන් මෙලෙසින් අපි දකිනවා. මෙහෙම කෙනෙකුට කටයුතු කරන්නට පුළුවන් ප්‍රඥා බන්තේකට. ඊටත් එහා ප්‍රඥාව තියෙන කෙනෙකුට නම් මේ දේශිතුවන පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දකිනවා. අපේ පංචස්කන්ධය සෑම මොහොතකම ඇති වෙනවා සෑම මොහොතකම නැති වෙනවා. සෑම අරමුණක්ම අපේ ඉන්ද්‍රියන් හමු වෙනකොට පංචස්කන්ධය ඇති වී නැති වී යනවා. දැන් අපි ගත්ත උදාහරණයමයි දිගටම අප මේ ගෙනියන්නේ අපට කෙනෙක් බනිනකොට මෙහිදී අපිට ඒ සත්‍යය කණේ වැටීම නිසා දැනගන්න සිත පහළුණා ඔන්න විඥානස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා මේ සත්‍ය අපි ඉතින් හඳුනා ගන්නවා හඳුනගන්නේ කොහොමද මේක නරක සත්‍යයක් මේක හොඳ සත්‍යයක් මේක පරස්ස වචනයක් මේ ආදි වශයෙන් හැඳින්වීම ඇති වෙනවා. ඒ හැඳුනා ගැනීම වලට කියන්නේ සංඥාව සංඥා ස්කන්ධය මෙන්න සංඥා ස්කන්ධයත් ඇති වෙනවා නැති වෙනවා. එතකොට අර සත්‍ය කියන්නේ රූපයක් අපේ කන කියන්නේ රූපයක් මුළු ඇඟත් රූපස්කන්ධය මෙන්න රූපස්කන්ධය දැන් මේ ශබ්දයේ කණේ වැටුණාට පස්සේ සිතක් පහළ වුණා ඒකෙන් සංඥාවක් ඇති කරගත්තා ඒ සංඥාවට අනුකූලව වේදනාවක් පහළ වෙනවා. අපි මේ අපිට නරක හිතක් නරක සංඥාවක් ඇති කරගත්තොත් මේ නරක සත්‍යයන් නරක සත්‍යය කියලා දුක්ඛ සහගත වේදනාවක් ඇති වෙනවා. මේ shabdයේ හොඳ එකක් හොඳ එකක් කියලා හිතනකොට සුඛසහගත සමහර විට උපේක්ෂාසහගත වේදනාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් නරකක් නරකක්වත් හොඳක්වත් නැතුව shabdයේ බලන්න පුළුවන් නම් මදහත් වේදනාවක් ඇති වෙනවා. සංඥාවට අනුකූලව වේදනාව ජනිත වෙනවා. මේ වේදනාව නැවත සංඥාවක් බවට පත් වෙනවා. මොකද අපි දන්නන දෘෂ්ටි කෝණයට අනුව ඒ වෙනස් වෙන නිසා. මේ විදිහට මෙතෙන්දී ඇති වෙන වේදනාව දෙස අපි බලනවා. බරට සබ්දය, ඊට පස්සේ රූපය, දැන් සිත, ඊට පස්සේ සංඥාව, දැන් ඔන්න වේදනාව. මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමයි මේ බලන්නේ. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්නේ නැතුව කිසිම කෙනෙකුට කිසිම දවසක නිවන සාක්ෂාත් කරන්නට බෑ. ඒක ඒකාන්ත සත්‍යයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා එලෙසින් මේ බව. එම නිසා අපි එදින්දා ජීවිතයේදී හඹවන හඹවන සෑම අරමුණු තුළදී මේ පංචස්කන්ධය ඇතිවීම නැතිවීම බලනවා. දැන් ඊළඟට අපිට බන්නට බන්නකොට ශබ්දය ඇහෙනවා. දැන් අපේ සිත තුළ සමහර විට ඒකට ප්‍රතිවචන කීමට අදහස් පහළ වෙනකොට චිත්ත සංස්කාර දරන්නට පටන් ගන්නවා. මෙන්න චිත්ත සංස්කාර දන්න. දැන් අපි බලනවා මේ ස්කන්ධ පංචකයේ දෙසම මෙන්න රූපස්කන්ධය මෙන්න වේදනාව මෙන්න සංඥා මෙන්න සංඛාර මෙන්න විඥාන මේ පංචස්කන්ධය හැර මෙතන වෙන මොනවද ශිෂ්ඨ වන්නේ මේක හරියට ක්‍රියාත්මක වෙනකොට මෙහිදීත් අපට දක්නට ලැබෙන්නේ ශූන්‍ය ස්වરૂපයක්. මේකේ මොකද්ද මම කියලා ගන්න තියෙන්නේ මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ මොකද්ද? මේ සිත් ඇති වී නැති වී යන මේ නාම රූප හැර මෙන්න මොනවද මෙහි තියෙන්නේ කියන අවබෝධය අපට ඇති කර ගන්නට පුළුවන් නම් මෙහිදී අපේ ඥානය හරියට ක්‍රියාත්මක වෙනවා ඥාණයෙන් අපි සංවර වෙනවා. තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේවා ධාතු වශයෙන් මෙනෙහි කරලා ඥාන සංවරය ඇති කරන්න පුළුවන්. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, අටහවස ධාතු කියන ධාතු 18ක් වෙනවා. ඒ ධාතු 18 එක එක ඉන්ද්‍රියට තුන තුන වැඩි වුණාම ඉන්ද්‍රිය 6න් වැඩි වුණාට පස්සේ 18ක් වෙනවා. සබ්දේ වෙනම ධර්මයක්, සද්දේ දැනගන්න සිත වෙන ධර්මයක්, සද්දේ වදින කන වෙන ධර්මයක් මේ ධාතු තුනක්. ධාතු කියන එකේ අදහස සත්‍යයේ කුජලයක් නෙවෙයි ක්‍රියාමාත්‍රයක් පමණයි කියන එක. එතකොට අපට පුළුවන් මෙන්න මේ පහතුන් වල ක්‍රියාවලිය දකින්නට එක්කෝ ශබ්දයේ දෙස නැත්නම් කන දෙස නැත්නම් සෝත විඥානයේ දෙස බලනවා. ඒ බලනකොට මේ ධාතු වල ක්‍රියාත්මක ක්‍රියාත්මක වීමක් හැර මෙතන අන් කිසිවක් නැහැ නේද කියන අවබෝධය දකිනවා. ඒ වගේම අන් ඉන්ද්‍රයන්ටත් මේවා අන්වේ ඥානයේ වශයෙන් අතුරුවමින් ඒ ඒකේ ඒවා ඇතුළ තියෙන සත්‍ය ස්වરૂපය ඇත්ත ඇති සැටියෙන් අපි අවබෝධ කරගන්නවා. අපි මේක උදාහරණයක් ගන්න මේ දිගටම මේ උදාහරණයට අනුකූලව අනිකුත් ඉන්ද්‍රියන්ට එලෙසින්ම කටයුතු කළ යුතු බව මේ අය අවබෝධ කර ගන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අපට පුළුවන් ඥාන සංවරයක් ඇති කර ගැනීමට මේ ධාතු ධාතු වශයෙන් අවබෝධ කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන විදර්ශනා භාවනා කරනවා කියලා කියන්නේ මේ නාම රූප පැහැදිලිව දැකීම පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම පැහැදිලිවම අවබෝධ කර ගැනීම නැත්නම් මේ 13 18 යථා තත්ත්වය අවබෝධ කිරීම එහෙම නැත්නම් මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නැත්නම් පටිච්ච සම්පදාන ධර්මයේ අංගයන් ක්‍රියාත්මක වීම සහ ඇතිවීම නැතිවීම පටිච්ච සම්පදාන ධර්මයන් නිරෝධ වීම දැකීම මේ ආදී දේවල් දැකීමයි විදර්ශනාව කියන්නේ මේවා දැකලා තමයි නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ එමේසා ප්‍රඥාව ඉතා අධික කෙනෙකුට නම් මේ ආකාරයෙන් කටයුතු කරන්නට පුළුවන් වෙනවා. දැන් වේලාව 9ට ඉතාම ආසන්න නිසා පැයකට තව විනාඩි දෙකයි තියෙන්නේ. මේ දේශනාව දිගින් දිගට මා පවත්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඥාන සංවරය ගැන කතා කරනවා නම් පැය 10ක් පමණ කතා කරන්නට කරුණු තිබෙනවා. විස්තර කළ යුතු දේවල් තිබෙනවා. එවැනි විස්තරයකට දැන් අවකාශ නැහැ. 9ට ආසන්න නිසා මේ දක්වා ප්‍රකාශ කළේ බහ ඒක අකිරි සාරාංශයේ මේකයි භාවනාවේ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් මේ අපේ බලාපොරොත්තු වෙන ක්ලේශ ප්‍රහාණය ලබා ගැනීමට නම් එක් ආකාරයකින් අපි පස් ආකාරයකින් අපි සංවර වෙන්නට ඕන හික්මෙන්නට ඕන සීලයෙන් සංවර වෙනවා ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙනවා සතියෙන් සංවර වෙනවා නැත්නම් ශාන්තියෙන් ඉවසීමේ සංවර වෙනවා බීරයෙන් සංවර වෙනවා මා මේ කියපු විදිහට ප්‍රඥාවෙන් සංවර වෙනවා මෙන්න මේ සංවර වීම තුළින් තමයි අපි ඉදිරියේදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙන අපේ භාවනාවෙන් අත්දැකීමට බලාපොරොත්තු වෙන ක්ලේශ ප්‍රහාණය සිද්ධ වන්නේ විශේෂයෙන්ම තදංග වශයෙන් දැන් කෙලස් පරිණේ යට වෙනවා తాවකාලික වශයෙන් මේ පින්වත් අයගේ සිත තුළ දැන් කෙලස් නැහැ ඒවා සතංග වශයෙන් ඉතිසුළු කාලයකට යටපත් වීම ඊට පස්ව විස්කම්පන වශයෙන් යටපත් කරනවා නැත් ධ්‍යාන වලින් වාගේ නැත්නම් විදර්ශනා සමාධියෙන් වලින් වාගේ බොහෝ කාලයකට බොහෝ වේලාවක් කෙලස් ජනිත වෙන්නට ඉඩ නොදී සිට සබාධය පිළිසිදුව සබා ගන්නවා ඊට පස්සේ සමුච්ඡේද වශයෙන් නැවත නූපදින වාසිය පරිදිම කෙලෙස් ප්‍රහාණය කරනවා ඒවයි ඉදිරියට විස්තර කරන්නට වන්නේ ඒව විස්තර කරනකොට નિરાශ ආශයෙන්ම අපට කීමට සිදුවන්නේ විදර්ශනා සමත භාවනා දෙක පිළිබඳවයි ඊළඟ සතියේ සිට භාවනාව මුල සිට කියා දීමට බලාපොරොත්තු වෙන මේ දක්වා ප්‍රකාශ කළේ භාවනාවට මූලික වූ කරුණු කීපයක් පමණයි තව සමාජයට දේශනයක් දෙකක් ඒ සඳහා වැය කරන්නට සිදු වෙනවා ඇති මේ පින්වත් අයට මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් ඒ දපපු අත්දැකීම ඒ දපපු අවබෝධය තුළින් ඒ ධර්මයේ එදිනදා ජීවිතයේදී නැත්නම් භවනා කරන කාලය තුළදී ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ලැබිලා ඒ ක්‍රියාත්මක වීමේ ශක්තිය තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වාසකෝ ශූන්‍ය සංස්කාරයන්ගේ ඇත්ත ඇති සැකීම දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවන ඉස්සනසීමටම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරන්න